සම්‍යක් ව්‍යායාමයේ පිළිබඳව කතා කළේ. සම්මා වායාමෝ කියන මේ ධර්මයේ පිළිබඳ මාර්ගාංගයේ පිළිබඳව පසුගිය දිනේ කතා කළා මම හිතනවා මේ අවස්ථාවේදී අප කී කරුණු ප්‍රමාණවත් වේ කියලා ඒ සම්බන්ධව. ඊළඟට එන්නේ සම්මා සති යන මාර්ගාංගය. සත්‍යකතම සම්මා සති ලැබිකවේ වික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පජාන සතිමා විරිය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපි සම්පජාන සතිමා විරිය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජාන සතිමා විරිය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්කම් මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ ඒ සම්මා සතිය අවරේදයි කියා අපේසු කම්යතා පුච්ඡා වශයෙන් අසා ඒ සම්‍යක් සතිය නම් මෙන්න මේවායි කියා සතර සත්‍පත්ථානයන්ගේ වශයෙන් මේ සම්මා සතිය දේශනා කොට වදාළා. ඒ පළමු කොට තේරුම් ගත යුතු තිබෙනවා මේ සති කියන ධර්මයේ පිළිබඳව. සති යම්ෙන් දැක්වෙන ධර්මය කොයි විටකවත් අකුසලයන් සමග අකුසල ධර්ම සමග සම්බන්ධකම් පවත්වන ධර්මයක් නෙවෙයි. අකුසල් සිතක උපදනා ධර්මයක් නෙවෙයි සති යම්ෙන් දැක්වෙන ඒ චෛතසික ධර්මය. සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේ එන්නේ සිහිය කියලා. සතර සම්‍යක් ප්‍රධානයන් වගේම සතර සතිපට්ඨානයක බුදුරජාණන් වහන්සේ වදාළා. චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදාන. මේ විදිහට ව්‍යායාම සම්‍යක් ව්‍යායාම සතරක් වදාරා ඇත. වාග්යෙන්න සතිපට්ඨාන සතරක් වදාරා ඒ ව්‍යායාම සතරක් අපි පළමු කලින් දවසේ කාටලේ ඒ වදාරලා තිබෙන්නේ වීරිය දැක්වීම සඳහා. උපන් අකුසල්, නූපන අකුසල් නූපද වීමේ වීරිය, උපන් අකුසල් දුරු කිරීමේ වීරිය, නූපන් කුසල් උපදවා ගැනීමේ වීරිය සහ උපන් කුසල් දිනු කර ගැනීමේ වීරිය. උපන් කුසල් දිනු කර ගැනීමේ වීරිය බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ උපන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණය ඊයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණය ඒ විදිහටයි කළා තිතියා අසම්මෝසාය කීවේ ඒ උපදවාගත් ධර්මය නැති නොවි පැවැත්මට අසම්මෝසාය කියන්නේ අතුරුදහන් නොකොට පවත්වා ගැනීමට උවමනා කරන වීර්යය. ඒක උපන් කුසල් දිනු කර ගැනීමේ වීර්යය යනුවෙන් වදාළ දක්වා පිළි. ඒ වගේම සතර සතිපට්ඨානයක් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ කාය කායානුපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී එන මේ වශයෙන්. ඒ ආරම්මණයන්ගේ වශයෙන් සතරක් හැටියට වදාරලා. ධර්ම වශයෙන් ගතොත් සතිය නම් එකම ධර්මයක්. එකම චෛතසිකයක්. කායේ කායානුපස්සී මේ එතන ඒ කායේ කායානුපස්සී වාසය කිරීම කවුරුන් විසින් කරන ලද්දක් බවද දක්වා තිබෙන්නේ කවුරුන් විසින් කළ යුතුසේද උදිකවේ භික්ඛු මේ පංචස්කන්ධය පිළිබඳ දුක දක්නා දැනත්තා මෙහෙම නැත්නම් වික්ෂිතම ස්කන්ධ පංචකය පිළිබඳව දුක දක්නේ යමෙක් නම් ඒ තැනත්තාද ඒක අර්ථයකින් වික්ඛු කියලා දක්වනවා. සංසාරේ භයං කතිති වික්ඛු. සංසාරෙහි භය දක්නා තැනැත්තේ වික්ෂුව නමි. ඉතින් එහෙම වුණා ඒ වික්ඛු කියන ව්‍යවහාරය අපට ලැබෙන්නේ නැහැ. සංසාරේ භය දකිනවා නම් සසර සැරිසැරීමට හේතු වන කටයුතු කරමින් වාසය කරන්න නොවේ. සංසාරයේ බය දකිනවා නම් සසර ඉවත් වීම සඳහා වූම කටයුතු වල යෙදෙන්නේ. පිටත් කර කටයුතු වල යෙදෙන්නේ නැහැ. ඒ නිසා සංසාරේ භයන් ප්‍රතිති බික්ඛු කියන මේ නිර්වචනය දක්වන අතර ඒ වචනයට ඒ වචනීය පරිසමාප්ත්‍යාත්යෙන් භික්ඛු කියන නම සුදුසු වන්නේම ඒ සසරින් ඈතර වීම සඳහා වූ වැඩපිළිවෙලෙහි යෙදෙන අයම වෙන කරුණක් වෙන දෙයක් Tamange ජීවිතයේ පිළිබඳව නැහැ එතන ඒ නිසා අන්ත භික්ෂුන් වහන්සේ නම් වහන්සේ කළ යුතු තිබෙන්නේ කුමක්ද සීල සමාධි ප්‍රඥා කියන්නේ මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීමෙහි යෙදීම. මත්විසාවේ සම්පූර්ණ කිරීමෙහි යෙදී වන්නේ සසර බිය ජනකයි. සංසාරයේ භය වශයෙන් දකි. සංසාර බියෙන් එතරවන්නට නම් සංසාර බිය නැති කරගන්නට නම් කල යුතුව තිබෙන්නේ ඒ එකම දෙයයි. ත්‍රිවිධ ශික්ෂාවෙහි ශික්ෂාවෙහි යෙදීම පමණක් නෙවෙයි ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම. එතෙක් සසර බියෙන් තේරීමක් නැහැ. සංසාර බිය පිළිදෙත්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ මේ ශාසනයෙහි ප්‍රධාන තිරිස බැරි බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද වික්‍රේ වික්ඛු කායේ කායානුපස්සී. දැන් සමහර දෙනෙක් මේ පිළිබඳව අමුතු අර්ථ කතා පවත්වනවා. කායේ කායානුපස්සී. කාය කය අනුව බැලීම. ඒක නුසුදුසුයි කියලා වෙන වචන වෙන තේරුම් දෙන්නට උත්සාහ කරනවා. මම දැකලා තියෙනවා පොත් පවා. කායේ කායානුපස්සී කීවේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ධර්ම අතුරෙන් රූපකය අරගෙන එන කය කීවේ රූපකය ඒ රූපකය රූපකය අනුව බැලීමයි උගන්වන්නේ ඒ රූපකය අප බලන්නේ, දකින්නේ, ඒ පිළිබඳව කතා කරන්නේ රූපකයක් හැටියට නෙවෙයි. ඒ කතා කරන්නේ මම හැටියට. මගේ හැටියට. එහෙම නැත්නම් ඔබ හැටියට, ඔබගේ හැටියට කතා. එහෙම දැකීමක් නෙවෙයි මෙතන උගන්වන්නේ. රූපකය මමයි කියා ගැනීම හෝ ඒ රූපකය මගේ කියා ගැනීම වශයෙන් දැනීමක් නෙවෙයි උගන්වන්නේ. රූපකය රූපකයක් හැටියට බැලීම. ඒකයි කායේ කායානුපස්සන. ඒ රූපකය රූපකයක් හැටියට බැලීම මොන විදිහටද කරන්නේ? කොයි විදිහටද බලන්නේ? ඒ රූපකයේ තිබෙන අනිත්‍ය, රූපකයේ තිබෙන දුක, ඒ රූපකයේ තිබෙන අනාත්මය කියන මේවා මතුවන පරිදි පරිදි බැලීම. ඒ බැලීමයි කායේ කායානුපස්සන. අප කය කයානුව බලනවා නෙවෙයි අප බලන්නේ කය මම හැටියට. ඒ නිසා තමයි අපේ කතා ව්‍යවහාරෙහි වුවත් මමයි කියන මමයි කියා සැලකනවා මේ අපේ රූපකය. ඒ නිසා තමයි කෙනෙක් තමා පිළිබඳව කියන්නේ තමා උසයි කියලා, තමා කොටයි කියලා, තමයි තමා සුදුයි කියලා, තමා කළුයි කියලා, තමා මහතයි කියලා, තමා රතුයි කියලා, නැත්නම් කික්කුයි කියලා මේ ඔක්කොම කියන්නේ රූපකය තමා කොට ගැනීම. මම කියා ගැනීම. ඉතින් ඒකෙන්ම පේනවා එසේ බලන්න නෙවෙයි උගන්වන්නේ. නැත්නම් එසේ දැනීමක් නෙවෙයි මේ සතිපට්ඨානෙකින් උගන්වන්නේ. එහෙනම් කුමක් වෙන්නේ? කය කය. එතකොට කය කියන විට කය කියන වචනේ තේරුමක් තිබෙන්නේ සමූහය කියන. කුච්චිකාන ආයෝති කායෝ කියලා කියනවා. පිළිකුල් කටයුතු ධර්ම සමුදායකගේ එකතුව කය නම් වේ. මේ ගුණාද තිබෙන්නේ. අනිත් කායයන් කියන රූපයන් පිළිබඳව අපි නොසලකා හරියක්. අප පිළිබඳව සැලකෙන විට අපේ කයෙහි තිබෙන්නේ මොනවද? ඔක්කොම පිළිකුල් කටයුතු. දුර්ගන්ධය හමුණු. ඒවල් මිසක සුවඳ වාහනය වෙන මොනවද අපට අමුතුවෙන් ගා ගන්න දේවල් ඇර මොනවද දුර්ගන්ධය සමන ශරීරයක් අපිට තිබෙන්නේ ඒ ඒ නිසාම එය පිළිකුල් කටයුතු කිච්චිත ඒ නිසානේ පිළිකුල් භාවනාවක උගන්වන්නේ ඒ කාය කායානුපස්සී විහරති කියන එකට ඇතුළත් වෙනවා අති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා සචෝ මංසං නහාරු අති අතිඤ්ඤක් වක්කං හදයන් යකනං කිලෝමකං තිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියන් කරිසං ඉත්තං සෙම්මං කුබ්බෝ ලෝහිතං සේදෝ වේදෝ අස්සු වසාක්ඛේලෝ සිංහානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගං කියන මේ විදිහට බැලීම උගන්වනවා මේ අපේ ශරීරයේ පිළිබඳ වූ කොටස් මේ ඒවා මොන මොන භාවනාවේ කියලාද දක්වලා තියෙන්නේ ගුණක භාවනාව පිළිකුල් භාවනාව පිළිකුල් භාව හැබැයි ඒ කරන්නට බෑ නුවණ නැති කෙනෙකුට නුවණ පිරෙන කෙනෙකුටම පමණයි මේ පිළිකුල් භාවනාව කළ හැක්කේ. නැත්නම් පිළිකුල් භාවනා කිරීම වශයෙන් ඒ තැනත්තා උපදවා ගන්නේ ඒ ඒ ඒ ධර්මයන්හි පවත්නා පිළිකුල ප්‍රකට කර ගැනීම වශයෙන් තමා උපදවා ගන්නේ. එය හරි හැටියට දක්නා නුවණ. නුවණ නැති කෙනෙකුට පිළිකල් පිළිකුල් කටයුතු මේවා පිළිබඳව සැලකන විට ඇතිවිය හැක්කේ තරහව. තරහව කියන්නේ ඒ සමහරු එහෙම කියනවා. සමහරු මා අහලා තිබෙනවා. කකුලේ වේදනාව එහෙම නැත්නම් සමහර විටක මේ කකුල හිරිවැටීම. කකුල තිබෙනවද කියලා දැනෙන්නේ නැති කම වගේ. එහෙම අවස්ථාවලදී මා අහලා තිබෙනවා කියනවා. මට මේ කකුල කපලා දාන්න මේ කකුල කපා දමන්නට හිතෙනවා. ඒ කීවේ කකුල පිළිබඳව තිබෙන මේ ආදීනව පක්ෂය කකුලයි කියා අපි සලකනු ලබන මේ රූපෙහි තිබෙන ආදීනවය සලකලා මේන් ඉවත් වීම යහපත පිණිස පවතිනවයි කියන මෙහෙම හොඳ අදහසක් පහළ කරගෙන නෑ මේ මේ වේදනාව මේ හිරිවැටීම නිසා සිතේ ඇතිවන දෝමනස්සය, පටිඝය, තරහව තරහව අන්න ඒ වගේ ඒ ඒ පිළිකුලයි කියන එක නුවණින් නොසලකනවා නම් ඒ වෙනුවට ඇතිවන්නේ තරහක් ද්වේෂය අනුනය පටිඝය කියලා දෙකක් තිබෙනවා අනුනය කියන්නේ අපි ඇලෙන ස්වභාවය යම් කිසිවක ඇලෙන පටිඝය කියන්නේ යම් කිසිවක ගැටෙන ස්වභාවය ඒ අනුමය පටිඝය කියන මේ දෙක මේ දෙකට ඇතිවීමට අවස්ථා නොදීන් වශයෙන් තමයි කෙනෙක් භාවනා කරන්නේ. භාවනාව වුණා කරන්නේ ওই දෙකට වැටෙන්නට නොදී සිත රැක ගැනීම සඳහා. ලෝභයට වැටුනොත් ඒත් හොඳ නැහැ. ලෝභයට ප්‍රතිවිරුද්ධ ද්වේෂයට වැටුණා. ඒ අනුනේ පිටි. දැන් භාවනා කරන පින්වතුන්ට ඒ භාවනාව විශේෂයෙන් විදර්ශනාව පිළිබඳව කතා කරනවා නම් එහි යම් අවස්ථා එනවා භාවනාවේ දියුණුව ඇතිවන අවස්ථා. ඒ අවස්ථාවවලදී ඒ භාවනාව දියුණුවන බවට සලකුණු වශයෙන් ඇතිවන්නා වූ අර ඕභාෂාදී උපක්ලේශය කියා දක්වන ධර්ම වලට ඇදී යන බව බොහෝ විට ඇති වෙනවා කෙනෙකුගේ සිත්. ඒ ඇදී යන බව තමයි ලෝභය කියන්නේ නැත්නම් අනුලේ කියන්නේ. ඒක Tamanගේ භාවනාව ඉදිරියට දියුණු කරගෙන යාමට බාධාවක්, උපක්ලේශයක්. ඒ වගේම කෙනෙක් යමක් පිළිබඳව අපි ඒ යම් යම් ධර්ම තිබෙනවා ඒවා ඇතිවීම සුදුසු නැ ඇතිවීම තමන්ගේ භාවනා කර්මයට උපකාරක නොවේ. ඒවා ඒ නිසානේ මෙනෙහි කරන්නේ කියන මෙනෙහි කරලා ඒවා දුරු වී යනවා. ඒ දුරු වී යන්න යා යුතුයි. එහෙම දුරු වී යන්නේ නැතිව ඒ වඩ වඩා තමාට මේ ඉදිරිපත් වෙනවා අරමුණක් හැටියට ඒ විට ඇති වෙනවා ඒ පිළිබඳව නොකමැත්ත. නොකමැත්ත. ඒ නොකමැත්තක් ඇතිවීමද භාවනාවට උපකාර නැහැ. භාවනාව. ඒක බොහෝම හොඳට විස්තර කරන තැනක් තමයි. ඒ කරුණු පටිසම්භිදා මාර්ගය එන එන අනුෂ්ඨ වැඩ ආනාපාන සති කතා කියලා කොටසක් ආනාපාන සති කතා මේ වජිරාරාමෙහි කරන ලද දේශනවලට මුල සිටම සවන් දුන්න පින්වතුන් නම් සමහර විට ඇති සමහර විටක ඒ පින්වතුන්ට නම් අසන්නට ලැබුණා ඒ අවස්ථාවේදී අප ඒවා පිළිබඳව කළ විස්තරය. ඒ එහි මේ ආශ්වාසය ගැන ආස්වාසයේ ඇති වෙන අවස්ථාවේදී මේ ආස්වාසය කියන්නේ අපි ගනිමු මේ ඇතුළට යන ඒ ආස්වාස වශයෙන් පවත්නා වායු ධාතුවනේ. ඉතින් ආස්වාසයේ යම්කිසි කාලයක් පවතින. ඉතින් කාලයක් පවතින ආස්වාස වශයෙන් මේක මහත්ම නිකන් ඇති වුණ හැටිම නැති වෙනීමක් නෙවෙයි. ඒක දිගට යනවා ආස්වාසයක් ඇටියෙට. ඒක එම් පිටිමා විතරක් තියෙන. ඒක ආස්වාසය. ඊළඟට ප්‍රස්වාසය. කෙනෙකුන් මේ භාවනාවේ යෙදී සිටින විට ආස්වාදයේ සිදුවන අතරේම ඔහුගේ සිත ප්‍රස්වාසයේ බලාපොරොත්තු වෙනවා නම් සමාධිස්ස පරිපන්තෝ ඒක සමාධියට පරිපන්තියක් උපද්දවයක් ආස්වාසයේ යෙදී සිටින්නේ මේ ආස්වාසයේ දෙස බලමින් සිටින මේ තැනැත්තාට මේ ඉදිරියට එන්නට තිබෙන ප්‍රස්වාසය ගැන බලාපොරොත්තු වෙනවා ඒක අපේක්ෂා කරනවා ඒක පරිපූර්ණ. ඊළඟට ප්‍රශ්වාසයේ බලමින් සිටින තැනත්තා ආශ්වාසය ගැන බලාපොරොත්තු වන්නේ නම් ඒකද පරිපූර්ණ. ඒ මොකද ගන්න. ඒ උගන්වන්නේ මේ කිසිවක් පිළිබඳව ඒ ඇලෙන බවට හේතු වෙන ඇලෙන කාරණයක් නේ ඒ කැමති වෙනවා ඒක බලාපොරොත්තු ඒ විදිහට නොකොස් ඒ විදිහට සිත පවත්වන්නේ නැතිව මේ ඉදිරිපත් වෙන අරමුණෙහිම පමණක් සිත පවත්වා ඒ පිළිබඳව සැලකීමක් වීමයි උගන්වන්නේ. ඉතින් ඒක හොඳ දක්ෂ කෙනෙක් වෙන්නට ඕනේ. ඒ නිසා තමන් භාවනා කරන පුද්ගලයා කවර කවර භාවනාවක් ඒ භාවනාව කිරීම පිළිබඳව තමන් දක්ෂතාවයක් ඇති කර ගන්නට ඕනේ. දක්ෂකම ඒ දක්ෂකම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. මෙත්ත සූත්‍රයේදී කරණීය මත්ත කුසලේන යන්තං සම්පං පදං අபிසමිච්ඡ සක්කෝ කියන තමන් ඒ හැකියාව ඇති කෙනෙක් වෙන්නට. ඉතින් මේ දක්ෂකම මේ කරුණු බදන එක එකක් නෙවෙයි. මේ අවස්ථාවවලදී තමන් මේ භාවනා කරන අවස්ථා භාවනාව පිළිබඳව පිළිපදනා ආකාරය දැන් මේ විදිහටයි කළ යුත්තේ දැන් මේ විදිහටයි කළ යුත්තේ ආදි වශයෙන් එහෙම කරන්නට Taman නුවණ ඇති කෙනෙක් වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සතර සතිපට්ඨාන දැක්වීමේදී කායේ කායානුපස්සී කියන එක ගන්නවා වදාළේ. කය මේ සාමාන්‍ය ලෝකයා බලන විදිහට ඒ මමයේ නැත්නම් මේ මගේ කියා බැලීමක් නෙවෙයි. ඒක කය. නැත්නම් එහි කය කියන විදයකම තිබෙනවා සමූහයක්. ඒ සමූහය සමූහයක් වශයෙන් බැලීමේ කියන එකමත් නෙවෙයි කියන්නේ. ඒ සමූහය ඊළඟට කොටස් කර ගැනීමක් සමූහය කොටස් කරගන්නවයි කියන්නේ වින් කරගන්නවයි කියන්නේ සමූහය පිළිබඳව තිබෙන සමූහය නිසා ඇතිවන මුලාව දුරු කර ගැනීම. අපට මේ සමූහය පිළිබඳව තිබෙනවා සමූහ ධනය කියලා. සමූහ ධනය කියන්නේ බොහෝ දෙයක් එකතු වෙලා එකක් හැටියට පෙන්වන ආකාරය. ඒක තමයි සමූහ ධනය. දැන් අපි මේ ගොරෝසු විදිහට කතා කරනවා නම් ඒ පිළිබඳව උනත් අත් දෙකක්, කකුල් දෙකක්, බඩ සහිත කඳක්, විසක් කියන මේ අවයව සමූහයක් එකතු වූ එකක් අපි මේ ශරීරයයි කියලා ගන්නවා. ඒක දැන් ඊට වඩා බෙදුවොත් ඊට වඩා බෙදෙන විට ඒ බෙදීමක් නියර කේසාලෝම ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ බෙදා වදාළා. එහෙම බෙදුවම මේ ඒවා සමූහයක් එකතු වුණාමයි මේ මමයි කියලා අරගෙන තියෙන්නේ. මේ සමූහය වෙන වෙනම ගත්තම සමූහය වෙන් කෙරුවම මමයි කියා ගන්නා කෙනෙකුව ගන්න දෙයක් ඉතිරි වන්නේ නැහැ. මමයි කියා ගන්න දෙයක්. ඉතින් ඒ නිසා තමයි ඔය ආස්වාස ප්‍රස්වාසයන් පිළිබඳ වූ ඒ ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපාන ඊළඟට ඉරියාපතයන් පිළිබඳව දේශනා ඉරියාපතයන් පිළිබඳව ඒ සම්පජඤ්ඤයක් දක්වනවා ඈ මේ ඒ මොකටද එහෙම ඒවා ඒ විදිහට වෙන් එහෙම බලන්න උගන්න. මේ අපට තිබෙන සමූහ ඝණය, සම්පති ඝණය, කෘත්‍ය ඝණය, ආරම්මන ඝණය කියා අපව මුලා කරවීමට හේතු වන මේ ඝන සතර විඳින්න. ඒක බිඳිය හැක්කේ නුවණ මොකද ඒ නුවණිනුයි ඒ දැකීම කළ හැකි. ඒ ඒ දැකීම කරන නුවණ උපදවා ගැනීමට අවශ්‍යම වමනා කරන ධර්මය තමයි සති ඥානෙන් වඩාන්නේ. ඒ නිසායි සතිපට්ඨානය දේශනා කරන්නේ. මේ සතිපට්ඨානයක් වදාළ බුදුරජාණන් වහන්සේ ඒ බුදු සතිය ගමන කි. මේ කාරණය සිදුවන නිසා නෙවෙයි. සතිය නොමැතිව ඒ බලාපොරොත්තු වන අර්ථය සිදු කර ගන්නට බැහැ. ඒ නිසායි සති ප ဋ ාණය වඩා. දැන් ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අංගමාය නායස්ස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන එහෙම වදාලා සතිපට්ඨාන සූත්‍රයේ ඒ කායන වයන් වික්කේපං. සත්තාරං විසුද්ධිය සත්වයන්ගේ විසුද්ධිය පිණිස පවත්නා එකම මාර්ගයක් ඇත්තේ මේ එකම මාර්ගයයි කියන එක ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ වික්කවේ අයං ඒකායනෝ මග්ගෝ මේ එකම මාර්ගයයි එතන තිබෙනවා අයන කියන්නේ මාර්ගය මග්ගෝ කියන්නේ මාර්ගය ඒකායනෝ මග්ගෝ කියන්නේ එතන මේ වචන දෙකක්ම යෙදීමෙන් අපේක්ෂා කරන්නේ මේ මාර්ගයේ පිළිබඳව ඇති එකම බල දැක්වීමට බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයං දිග්ගදේ මක් කුමක් සඳහාද සත්තාන විසුද්ධිය සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස සත්‍යයන්ගේ විසුද්ධිය උවමනා කරන්නේ සත්‍යය සිටින්නේ අසුද්ධව සත්‍යයන්ගේ තිබෙන්නේ අසුද්ධි බවක්. එන නිතර අපිරිසුදු වෙන තත්වයක් සත්වයන් තුල පවතී. සීයෙන් නුවණින් යුතුව නෙවෙයි සත්‍යෝ හැමතිට විශ්වයෙන් සිටින්නේ ඒ අයගේ සිත් සතන්හි වරින් වර ඒ රූපාදී ආරම්මණයන් හේතු කොටගෙන ලෝභාදී අකුසල ධර්මයන් උපදිනවා. ඒ ලෝභාදී අකුසල ධර්මයන් උපදින්නේ සිටේ. ඒ සිත අපිරිසිදු වීම නිසා සත්වයෝ අපිරිසිදු වෙනවා. චිත්තේන සංකිලිටේන සංකිලිස්සන්තිමාන. සිත අපිරිසිදු වීම නිසා සත්වයෝ අපිරිසිදුවක්. එහෙනම් සිතේ සත්වයන්ගේ පිරිසිදුකම සිදු කරගන්නට නම් කුමක්ද කළ යුත්තේ? සිත පිරිසිදු කරගත යුතුයි. එනිසායි සචිත්ත පරියෝදපනං. සචිත්ත පරියෝදපනං. සුඛීය සිත, සමාධි සිත පරියෝදපන හත්පසින්ම පිරිසුදු කිරීම. කිසිදු ක්ලේශ කාලුෂ්‍යයක් නැතිවන පරිදි පිරිසුදු කිරීම. සතිත්ත පරිවර්තන. අනේ සිතේ පිරිසුදුකමයි මෙතන විසුද්ධියේ කීවේ. එහෙම පිරිසුදු කරගන්නට නම් කුමක්ද ඇති කරගත යුත්තේ? මොකක්ද කරන්නට තිබෙන්නේ? සතිය වඩන්න. ඒ එකම මාර්ගයේ සිත පිරිසුදු කර ගැනීම පිරිස පවත්. ඊළඟට ශෝක පරිද්දවාණං සමතික්කමාය කවුරුවත් කැමති වෙන දෙකක් නෙවෙයි එයින් දක්වන්නේ ශෝකය කියන්නේ ඥාති වසන භෝග වසන රෝග වසන සීල වසන ditthi වසන ආදී වශයෙන් අපට සිදුවිය හැකි නොයි වසන විපත්ති තිබෙන ඒවා නිසා ඇතිවන්නා වූ ශෝකය සිටේ ඇතිවන ශෝකය ඒ ශෝකය කවුරුවත් භුක්ති විඳින්නට කැමැති තත්වයක් වේදනාවක් නෙවෙයි. පරිදේවේ කියන්නේ කෙනෙකුට ශෝකය ඇති වුණත් ඒ තැනත්තා නොහඬා ඉන්නට පුළුවන්. විලාප නොකියා ඉන්නට පුළුවන්. ඒ බොහෝ විට විලාප කියන අඬන තත්වයක්ද මේ ශෝකය නිසා ඇති වෙනවා. අන්නේ පරිදේවේ කියන්නේ ඒ ශෝකය නිසා ඇතිවන ඇඳීමේදී ඇඳීම. ඒකටයි පරිදේවි. ඒ දෙක ඉක්මවීම. එතකොට ශෝක කරන බව ශෝක වන්නට අත්වයක් ශෝක ඒ ඉපදී හැකි බව අප තුල තියෙනවා. ඒ ශෝකයේ කර්ම කොටගෙන ඇතිවන්නා වූ ඇඬීම, වැළපීම කියන මේ බවක් ඇතිවිය හැකි නම් ඒක ඉක්මවන්නට කවුරුත් කැමති. එහෙම ඉක්මවන්නට උවමනාවක් තිබෙන කෙනෙකු විසින් කළ යුතුව තිබෙන්නේ කුමක්ද? මේ සතිපට්ඨානයන් වැඩි වීම. ඒක තමයි එකම මාර්ගය ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිස, නැති කිරීම පිණිස. දුක්ඛ දෝමනස්ථානං අත්ංගමාය. දුක්ඛයයි කියන්නේ කායික දුක. ශරීරෙහි ඇතිවන්නා වූ ශරීරෙහි ඇතිවන්නා වූ දුක මේ විදිහේ මේ භවය පිළිබඳ වූ ශරීරයක් ගැන අපි ගන්න මිනිස් ශරීරයක් මිනිස් ශරීරයක ඇතිවන්නා වූ දුක මිනිස් ශරීරයක් දිවෙන තුරු නම් නවත්ව ගන්නට බෑ දුරු කරන්නට බෑ ඒ මිනිස් ශරීරයට ඇතිවන්නා වූ දුක කොහොමද නවත්වන්නේ බුදුරජාණන් වහන්සේටවත් බෑ මේක කරන්න තමන් වහන්සේගේ ශරීරයට ඇතිවන්නා වූ දුක දුක වේදනාව ඒක නවත්වන්නට බෑ ඒ ඒ ඒ ඇතිවීම හෝ එහි නැතිවීම මේ කය පිළිබඳව සැලකෙන විට පවතින කයෙහි තමාට යම් කිසිවක් කොට නැති කර ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. කය තිබියේදී කයේ ඇතිවන්නා වූ දුක් නැති කර ගන්නට. නමුත් සිත තිබියේදී සිතේ ඇතිවන්නා වූ දෝමනස්සය නම් නැති කර ගන්නට පුළුවන්. ඒ මොකද කායෙහි ඇතිවන්නා වූ දුක් වේදනාව ඒ තමා උපදවා ගන්නා වූ යවම්සිතක උපදනා තත්වයක් කායෙහි උපදනා වූ වේදනාව ඒක විපාක වේදනාවක් ඒක ඒ යවම්සිතක උපදනා වේදනාවක් නෙවෙයි අපි ඒක ඉගෙනගෙන තිබෙන්නේ දුක්ඛ සහගත කාය විඥානය ඒ දුක්ඛ සහගත කාය විඥානය කයක් තිබෙන. සමහර විට කාය ප්‍රසාදේ නැති අය සිටිනවා කය තිබුණත්. බබලෝ භ්‍රම ලෝකයේ කාය ප්‍රසාදේ නැහැ. ඒ නිසා වුණට මේ දුක්ඛ සාගත කාය විඥානය හෝ සුඛ සාගත කාය විඥානය උපදින්නේ නැහැ. කාය ප්‍රසාදයක් නැති නිසා. අපට ඒ කාය ප්‍රසාදය තිබෙනවා. කාය ප්‍රසාදයක් තිබෙන කෙනෙකුට ඒ ප්‍රසාදෙහි ගැටෙන උත්සබ්බා රම්මණය නිසා ඒ පොට්ටබ්බාරම්මණේ එල්බගෙන හට ගන්නා වූ ඒ පොට්ටබ්බාරම්මණය දැනගෙන දැනගැනීමේ උපදනා වූ කාය විඥාණය සුඛ සහගතක් වෙනවා දුක්ඛ සහගතක් වෙනවා. ඒ දුක පිළිබඳවයි මෙතන කියන්නේ දුක්ඛ කියලා. දෝමනස්වාන අත්ංගමය දුක්ඛ දෝමනස්වාන. කායික දුකත් මානසික දුක්ඛයටයි දෝමනස්සේ කියන්නේ. මානසික දුක් ඒ මානසික දුක්ඛය කියන එක ඇතිවන්නේ දෝමනස්ස සහගත සිද්දකේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංඛාරික සිත එම සසංඛාරික සිද්ද කියලා සිත් දෙකක් දැක් වෙනවා ඒ සිත් වල ලැබෙන දෝමනස්ස වේදනාව එතනත් වේදනාව අතනත් දුක් වේදනාව කායික වූ දුක් වේදනාව එතනත් දෝ කායික මානසික වූ දුක් වේදනාව ඊට කියන්නේ දෝමනස්ස දෝමනස්ස වේදනාව ඒවා ඉක්මවීම පිණිස. එතකොට කායික දුක්ඛය ඉක්මවන්නට නම් తాවකාලිකව කායික දුක්ඛය ඉක්මවීමක් භක්ම ලෝකෝත්පත්තියෙහිදී සිදු වෙනවා. ඒක తాවකාලිකයි. ඒ කියන්නේ භක්ම ලෝකේ වාසය කරන තාක් කල් භක්මිනට කාය ප්‍රසාදයක් නැති බැවින් ඒ කායික දුක්ඛයත් මුලින්මට පිළිවෙලක් නැහැ. ඔවුන්ට මේ මානසික දුක්ඛයක් උපදිනවයි කියා දක්වන්නේ නැහැ. මත නිසාද පටිග සම්ප්‍රයුක්ත සිත ඔවුන්ට නූපදනා බැරි. නූපදනා බැරි. හැබැයි ඒක తాවකාලික. ඒ ඊ වාසය කරන තාක්කල් නමුත් ඒවා සහ මුලින්ම නැතුව ගියේ නැහැ. ඒවා කවදා හරි නැවත මේ මිනිසත් බවක් හෝ වෙන දැනක උත්පත්තියක් ලැබුවාම නැවතත් ඒ කායික දුක්ඛ ආදී කාය විඥාණයෙන් උපදනා කාය ප්‍රසාදය ලැබෙනවා දෝමනස්ස සිද්ධ උපදිනවා දැන් මෙතන ඒ කායික දුක්ඛය නැති කරගන්නට පුළුවන් වන්නේ වන්නේ කෙනෙකුට භාවනාවේදීත් පුළුවන් ඒක ඉක්මවන්නට ඒ ඉක්මවන්නේ නැවත කයක් නූපදනා පරිදි ඒ නැවත කයක් ලබා දීමට ඉවහල් වෙනවා යම් ක්ලේශ ධර්ම සමූහයක් විඳිනා ඒ ක්ලේශයන් නැවත නූපදන ආකාරයෙන් දුරුකොට කය ලබන්නේ නැහැ ඒ නිසා භාවනා කරමින් විසු භික්ෂුන් වහන්සේලාට ව්‍යාකරණයකින් උපද්දවස ඒ ආම්ගුරුන්ට නිදා නිදි මත වේගෙන එන වේලාවෙදී ඒ ස්ථානියට ව්‍යාග්‍රේ කරි එයින් එක නමක් දැහැගෙන යනවා අනිත් හාමුදුරුවරුන්ට තමන්ගේ භාවනා කර්මයේදී බාධාවක් වෙයි කියන මේ අදහස නිසා අර හාමුදුරුවෝ කිසි සත්‍යයක් එන්නේ නැහැ. ඕ විදිහට කීප දෙනෙක් ව්‍යාග්‍රයන්ට ගොදුරු වුණා. ඒ ඒ පිරිසේ සිටි විචි පිරිසේ සිටි ප්‍රධාන හාමුදුරුවෝ මේ වරක් ඒ වික්ෂුණාන්සලව රැස් කරලා ඇහුවා මේ වික්ෂු පිරිස අඳුනේ කෙසේද කියලා. එවිටයි කාරණේ කීවේ. මෙහෙම ව්‍යාග්‍රයේ කැලිත් ඇහැගෙන යනවා. එතෙන්දී කීවා එහෙම ඉන්නට එපා. එම කාවාරි ව්‍යාග්‍රේකුට ඇහැගෙන යන විට කෑ ගහන්නට. ශබ්ද කරන්නට. එතකොට අනිත් අයත් ඒ අපි ඉදිරිපත් වෙලා දේරා ගන්නට උත්සාහයක් කරනවා. මේ විදිහට එක හම්බුනකොට ඇහැගත්තාම හම්බුරෝ මේ බව ශබ්ද කරලා අනිත් අනිත් හම්බුරෝන්ට දැනගන්නට සැලැස්සුවා. ඉතින් අනිත් හම් ඒ ඒ හම්බුරවරු තමන්ගේ අත්වලට ගන්නට පුළුවන් සැර යටි ආදී මේවා අරගෙන අර ව්‍යාග්‍රයා පස්සේ එළෙව්වා කෑ ගහමු. ඒත් ව්‍යාග්‍රයා කන්දකට මේ හාමුදුරුවන්ගේ බෑගෙන ගිහිල්ලා එතන සිට කන්න පටන් ගත්තා. ඉන් මේ හාමුදුරු ජීවාස් මේ දිනකට අපට දැන් කිසි උපකාරයක් මේ වෙලාවේ කරන්නට බෑ. ව්‍යාග්‍රයාගෙන් ගලවා ගන්න. මේ වෙලාව තමන් ඒ ධනුමෙතිකම මේ සිතේ එළිය එහෙම ක්‍රියාවට නංවා ගත යුතු අවස්ථාවක්. ඒ නිසා සිහිය එළවා ගන්න. සිහිය ඇත් කර ගන්න. මේ අවවාදෙහි පිහිටි ඒ හාමුදුරුවෝ. මේ ව්‍යාග්‍රයා මාපටංගිල්ලේ සිට කන්නට පටන් ගත්තා. ඒ හාමුදුරුවෝ ධනගිය ළඟට එන්නට කලින් සෝවාන් වීම ඔය ආදි වශයෙන් හෘදේ වස්තුව කියන ඒ ස්ථානයට එන්නට කලින් රහත් අර එතකොට අර දුකට මොකද උනේ? කායික දුක්ේ වහන්සේට නැතුව ගියා නෙවෙයි. කායික දුක් ඇති වුණා. නමුත් ඒක වහන්සේ මේ භාවනාව. ඒකයි මෙනෙහි කරනවා. ඒකෙන් සංසිඳවග. සංසිඳවගෙන නැවතේ වම් කායික දුක. කවදාවත් ඇති නොවන පරිදි මේ ස්කන්ධ පංචකයෙන් එහෙම පිටින්ම නිදහස් වෙනවා. ඒ භාවනාව එහි ඉතිලා. අන්න එහෙම ඒ ලැබෙන්නට තිබෙන කායික දුක්ඛය. ඒ වගේම ලැබෙන්නට තිබෙන මානසික දුක්ඛය. මානසික දුක්ඛය නැතුව යන්නේ අනාගාමී මාර්ගය. දෝමනස්ස සහගත ප්‍රතික සම්පයුක්ත සිත් නූපදනා බව ඇතිවන්නේ අනාගාමී මාර්ගයට පැමිණි කල. ඉතින් ඒ දක්වා උපදින්නට පුළුවන්. කෙනෙක් ඒවා දුරු කර ගැනීම සඳහාද කළ යුතු තිබෙන්නේ වෙන කිසිවක් නෙවෙයි. මේ සත්පත්තාරී වැඩි වීම. ඒකයි බුදුරජාණන් වහන්සේ ගන්නවා. දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය ඥායස අධිකමාය අධිගමයි කියන්නේ පැමිණීමේ කියන්නේ. ළමකට පැමිණීම. ඥාය කියලා කියන්නේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයේ ඥාය කියලා තමයි. ඥාය කියන දේ. ඒ ඥාය සංඛ්‍යාත ආර්ය මාර්ගයට පැමිණීම පිණිස ඥායස අධිගමයි. ඉතින් ඒ ආර්ය මාර්ගයට පැමිණෙන්නේ කෙනෙක් ඒ සඳහා වූ පිළිවෙතෙහි යෙදිලා. පිළිවෙතෙහි නොයේදී ඒ ආර්ය මාර්ගයට පැමිණෙන්නට බැහැ. ඒ පිළිවෙතෙහි යෙදීම සීයෙන් තොරව කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ පිළිවෙතෙහි යෙදීම වශයෙන් කළ යුතු පිළිෙන්නේද සිහිය උපදවාගෙන ඒ සිහියෙන් යුතුව කටයුතු කිරීම. සිහියෙන් යුතුව කටයුතු. අපි සිහියෙන් යුතුව කටයුතු කිරීම වශයෙන් සලකනවා නම් මේ කළ යුතු දේ දැක්වෙන ශික්ෂා තුන පිළිබඳ කළ යුතු හැටියට දක්වන්නේ ඉක්මිය යුතුයි, පිළිපැදිය යුතුයි, පුහුණු විය යුතුයි කියලා දක්වන්නේ ත්‍රිවිධ ශික්ෂාවයි. ඒ ත්‍රිවිධ ශික්ෂාව වශයෙන් ගත්තොත් සීලෙහි ඊටා ඒ සීල් රැකගෙන සිටින්නට පුළුවන් කෙනෙකුට සීයෙන් තොරව. අපි කෙනෙක් කෙනාගෙන් එහෙම අපම අසා ගත්තොත් සීයෙන් තොරව ඔබට සීල් රැකත හැකිද කියලා. සීල් බිඳෙන්නේ කොයි වේලාවේද? සීය නැතිව ගිය වේලාව. සීය තිබෙන තුරු සීල් බිඳීමක් වන්නේ නැහැ. සමහර විටක සිල් බිඳ ගන්නට උවමනා කරන සිල් බිඳය ඉඳෙන්නට හොඳටම ඉඩ කඩ තිබෙන දේවල් කොතෙකුත් තමා අවට සිදු වුණා තමා ඉදිරියේ හිදීම සිදු වුණා තමන් සීනියෙන් යුක්තව සිටින තුරු ඒ සීල් බිඳ ගැනීමට අසු වෙන්නේ නැහැ ඒකට පැමිණෙන්නේ නැහැ සීලය විදෙන්නට ඒ සිහියේ නැතිවීම ප්‍රමාණවත් ඒ නිසා සිහියෙන් සිල් රැකිය යුතු දෙයක්. සිහිය නැතුව සිල් රැකින්නට බැහැ කෙනෙක්. සමාධිය ගැන කතා කරා. ඊළඟ ශික්ෂාව, සමාධි ශික්ෂාව. සමාධිය සිහියෙන් තොරවද පවත්වන්න. ඒ සිහියෙන් යුතුව උපදවාගත් බලවත් සමාධිය ඇති අය පවා. බලවත් සමාධිය කියන්නේ ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ආකාසානංචායතන ධ්‍යාන, විඥානංචායතන ධ්‍යාන, ආකින්චඤ්ඤායතන ධ්‍යාන, නේව සංඥා, නාසඤ්ඤායතන ධ්‍යාන කියන මේ ධ්‍යානයන් උපදවා ගන්න. ඒ ධ්‍යානයන් නිසා ලබන අභිඥායි කියන්නේ ඒ විශේෂ නුවණක් උපදවා ගත්තාය. අභිඥා ඉදිරිත දිබ්බසෝත පරිචිත්ත විචාරණ උබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු කියන මේවත් උපදවා ගත් අය ඉන්නවා. ඒ අයට කියනවනේ පංචාභිඥා අෂ්ට සමාපatti ලාභී කියලා. මේ පංචාභිඥා අෂ්ට සමාපatti ලාභී අය සමාධිය වශයෙන් සැලකනවා නම් තා උසස් සමාධියක් ඇති කරගත් අය. ඒක ලෝකෝත්තර සමාධියක් නෙවෙයි. නමුත් ලෞකික ඊටාම උසස් සමාධිය ලබා ගත්ත අය කියලා එයාගේ පිළිබඳව කියත හැකියි. උසස් සමාධිය. නමුත් ඒ සමාධිය සුළු විසුරු වී යනවා යම් අවස්ථාවල ඒ කොයි අවස්ථාවේදීද සිහිය නැතිව ගිය අවස්ථාව. ඒ සිහිය නැතිව ගිය අවස්ථාවේදී තමයි කෙනෙක් අකුසලයට වැටෙන්නේ. අකුසලයට සිත වැටෙන්නේ. සමාවැටෙන්නේ කියන එකට වඩාන්නේ අකුසලයට සිත වැටෙන්නේ අකුසල් සිතක් උපදින්නේ සීලිය නැති අවස්ථාවේ. එහෙම අවස්ථා අපේ බණ පොතේ ප්‍රතිකුත් දක්වලා තිබෙනවානේ. එහෙම සිහිය නැතුව ගිය ඒ සාමාන්‍ය පුද්ගලයන් ගැන පමණක් නෙවෙයි අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම పూర్ව චරිත දේශනා කරන ලද අවස්ථාවලදී වලදී ඒ සිහිය නැතුව යාම හේතු කොටගෙන තමන් වහන්සේ විපතටපත් වූ අවස්ථා පිළිබඳව වදාරලා තියෙනවා. ඒ නිසා සිහිය ඊළඟට ප්‍රඥාව ඒ ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාවේ කියන්නේ පකාරේන ඥානාදීති පඤ්ඤා. ඇති සැටි දැන ගැනීමයි නුවණයි කියන්නේ ප්‍රඥාවයි කියන්නේ. ප්‍රකාර ඒ වූ සම්පූර්ණ ආකාරය සම්පූර්ණ ස්වභාවය වශයෙන් දැන ගැනීම පඤ්ඤානං. නැත්නම් මතු පිට දෙයක් දැන ගැනීම නෙවෙයි කියන්නේ. ඇති සැටිය දැන ගැනීම. ප්‍රඥාවයි. නැත්නම් දැනීමේ තිබෙනවානේ ප්‍රදේහ සංඥාවෙන් කරන දැනීමක් තිබෙනවා. විඥාණයෙන් කරන දැනීමක්. ප්‍රඥාවෙන් කරන දැනීම. ඒ ප්‍රඥාවෙන් කරන දැනීම තමයි උසස් දැනීම. ඒක වර්ධවා ගැනීමක් නෙවෙයි. විඥාණයෙන් කරන දැනීම වුවත් ඇතැම් විටක වැරදි දැනීමක් වෙන්නට පුළුවන් අර සංඥාවට අනුගත. සංඥාවේ කියන්නේ වැරදි සංඥා ගන්නවා. දැන් අපිට සාමාන්‍යයෙන් තිබෙනවනේ වැරදි සංඥාවක්. සංඥා කීපයක් තිබෙනවා. අපිට තිබෙනවා අනිත්‍යයේ නිත්‍ය සංඥාවක්. දුකෙහි සැප සංඥාවක්. අනාත්මෙහි ආත්ම සංඥාවක්. අසුභෙහි සුභ සංඥාව. මේ රූපස්කන්ධය පිළිබඳව තිබෙන රූපස්කන්ධේම අසුභයි. ඒ අසුභෙහි අපිට තිබෙන්නේ සුභේ වශයෙන් ගැනීම. ඒ සුභ සංඥාව. ඒ සුභ සංඥා වශයෙන් ගෙරෙන ඒ හැඳිනීම, ඒ හැඳිනීම වශයෙන් කරන ඒ දැනීම. ආ උපදනා වූ විඥාණය අර වැරදි ගැනීම න කරන ගැනීමක් නේ. ඒ වැරදි ගැනීම වශයෙන්ම පවත්නා වූ ගැනීමක් වෙනවා ඒ විනා. සුභ වශයෙන්. එහෙම සලකන අවස්ථාවකට කොච්චර ඇති වෙනවද? සිහිය එහෙම කරන ධර්මයක් නෙවෙයි. සිහිය ඒ ධර්මයන්ගේ තිබෙන යථා ස්වභාවය දැන ගැනීම කරන නුවණට උපකාර වෙනවා. ඒ නුවණ උපදින්නට බෑ සිහිය නැති. සතියෙන් කරන්න. තව විදිහකින් කියද්ද හැකි සතිය අකුසලයට වැටෙන්නට නොදී අපව රැක ගන්නවා. ඒ වගේම කුසලයට අපව යොමු කරනවා හරව. කුසලෙහි සිත පවත්වා. සිහියේ වැඩක්. අකුසලයෙන් බලක්. කොයි වේලාවක හෝ කෙනෙක් අකුසල ක්‍රියාවක නිරත වී සිටින අවස්ථාවකදී එහෙම නැත්නම් අකුසලයක් කිරීමට අදහස් කරගෙන සිටින වේලාවකදී ඒවා ඒ අසිත් එහෙම පහළවන්නේ අකුසල් සිත්මයි ඒ අවස්ථාවලදී පහළ. ඒ තරත්තාවේ අකුසලයෙන් වළක්වන්නට යම් ධර්මයක් ඉදිරිපත් වෙනවා නම් ඒ ධර්මය තමයි සිවිය. ඒ නිසායි සිහිය එලවා ගන්න. එලවා ගන්නට ඒ කියන්නේ සතෙක් වේලවනවා කියලා එලවන එක නෙමෙයි. එතන එලවා ගන්නවා කියන්නේ සිහිය ඉදිරිපත් කර ගන්නවා. සිහිය එලවා ගන්නට ඒ කියන්නේ සිහිය ඉදිරිපත් කර ගන්න. ඒ සිහිය බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක සබ්බත්නක හැම හැම දෙයකටම ඕන කරන එක. සිහිය හරියට ව්‍යංජනයකට ලුණු වගේ කියලා හැම අවස්ථාවකදීම දැන් සිහියෙන් තොරව කුසල ධර්මයක් කොයි විටකවත් උපදින්නට බෑ. එහෙනම් සිහියෙන් තොරව නම් යමෙක් සිටින්නේ ඒක නැත්තා. ඒක නැත්තාට යම්කිසි අරමුණක්ගෙන ලැබෙන අනිත් සිත් ගැන කතා නොකොට ඒ අනිත් සිත් කියන්නේ විපාක සිත් ක්‍රියාශුද්ධිය කියලා කොටස් දෙකක් තිබෙනවා. අපට ලැබෙන ක්‍රියාශුද්ධිය වෙන්නේ දෙකක්. ඒවා පංචද්වාරා වජ්ජන සිත, මනෝද්වාරා වජ්ජන සිත. ඒ ඒ ක්‍රියාශුද්ධිය. ඒවා ක්‍රියාශුද්ධිය ඒවායින් කර්ම සාධනයක් වන්නේ නැහැ. අපට ලැබෙන විපාක ශක්තිය විපස්සනා චක්කු විඥානේ සෝත විඥානේ ගාහන විඥානේ ජීවහා විඥානේ කාය විඥානේ ඒ වාගෙන් දැනගන්නා ලද රූපාදී ඒ ආරම්භණයන් ඊළඟට පිළිගන්නා සම්පටිච්ඡන සිත ඒවා තීරණය කරන සම්තිරණ සිත කියන මේ වාද විපාක සිත. ඒ වාද පාපයක් අකුසලයක් රැස් කරනවා නෙවෙයි. ඒවා තමා කර තිබෙන කුසල් හෝ අකුසල් කර්මයක විපාක වශයෙන් උනි ලැබෙන්නේ. නමුත් ඒ කුසල් හෝ අකුසල් අකුසල් කියන මේවායේ යම්කිසි ඒ කර්මයක විපාකයක් වශයෙන් ලැබෙන චක්කු විඥානය නිසා දකින්නට ලැබෙන රූපය රූපය පිළිබඳව තමාගේ පිළිපැදීම මේ සිහිය නිසා අකුසල් වශයෙන් කරන පිළිපැදීමක් කිය හැකි. එහෙම නැත්නම් කුසල් වශයෙන් කරන පිළිපැදීමක් කිය හැකි. ඒකයි සීය උරක. සීයෙන් තොරව නම් මේ රූපාදී ආරම්මණයන් පිළිබඳව ඒ ජවනය පවතින්නේ. ජවනය කියන්නේ ජවන් වශයෙන් උපදින්නේ අපට ජවන් වශයෙන් උපදනා සිත් දෙන්නේ කුසල් සිත් සහ අකුසල් සිත්. කාමාවචර කුසල් සිත් 8යි අකුසල් සිත් 12. මේ 20 තමයි අපට ජවන් වශයෙන් තියෙන්නේ. මේ 20න් කොයි එකද ඒ ජවන කෘත්‍යයෙන් ලැබෙන්නේ කියන එක නියම වන්නට ප්‍රධාන කාරණය වන්නේ සිහිය. සිහිය ලැබුණොත් සිහිය ඇතිව සිටිතොත් ඒක කුසල්. සිහියෙන් තොරව වෙසතොත් අකුසල් ඒකයි සිහිය. එතකොට අකුසල් කියන ඒවා දුරු කිරීම කුසල් වැඩි තමයි මේ ප්‍රතිපදාවෙන් බලාපොරොත්තු වෙන්නේ. කුසල් වඩාගෙන යන්නට ඕන. අකුසල් දුරු කරගෙන යන්නට ඕන. දැන් අකුසල් දුරු කිරීම එක පැත්තක්. කුසල් වැඩි වීම තව පැත්තක්. එහෙම ගත්තොත් අකුසල් දුරු කිරීමට උපකාර වෙන හේතු භූත වෙන වෙනවා මේ ත්‍රිවිධ ශික්ෂාව. ත්‍රිවිධ ශික්ෂාව. සීල් සමාදන් වෙනවා. සීල් රකින්න. ඒ සීලය පුදු කිරීමෙන් ඒ සීලයන්ට ප්‍රතිවිරුද්ධ අකුසලයන් ඒ සීලය රකින්න තාක් කල් දුරු ඒක අපි ගනිමු ඒ දස අකුසල් කියන ඒවා. මෙන්න මේ දස අකුසලයන්ගෙන් කායද්්වාරෙහි හා වාග්්වාරෙහි පවත්නා අකුසල් හතක් තිබෙනවානේ. ඒ අකුසල් හත මේ සීල සමාදානය හේතු කොටගෙන සීල් රැකීම නිසා ඇති වෙන්නට නොදී අපි ඒවයි වලක්. නමුත් සිතට ශික්ෂාපදයක් පනවන්නට බැහැ. සිතට ශික්ෂාපද පනවලා සිත රැක ගැනීම කරන්නට ඕනේ. ඒ නිසා සිතේ සංවරය ඇති කර ගැනීමට තමයි භාවනාව ඒ භාවනාවෙන් ඇති කරගන්නා සිතේ සංවර භාවය සමාධියේ නෙවී දක්වා. සමාධිය කියන්නේ ඒක චිත්ත සමාධිය. ඒ සමාධිය කෙනෙකුට ඇති කරගත හැකිද? සිහිය නැති. බෑ. සිහිය නැතුව බෑ. ඒ නිසා දැන් ආනාපාන සතිය පිළිබඳව ආනාපාන සතිය පිළිබඳව විසුද්ධි මාර්ගයේදී මුලදීම උගන්වනවානේ මේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ හිට එහෙමනේ සතිපට්ඨාන සූත්‍රයේ පළමුවෙන් උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපාන සතෝ අස්ස සති සතෝ පස්ස සති එතන සතෝ කියලා කියේ සිහියෙන් යුතුව සිහිය ඇතිව සිහි ඇති දැනත්තේ කියන එකයි සතෝ කියන්නේ. සිහි ඇති දැනත්තේ අස්ව සති. ඒ කියන්නේ සිහියෙන් යුතුව ආස්වාස කරන්නේ. සිහියෙන් යුතුව ප්‍රාස්වාස කරනවා. එතන සිහිය. ඉතින් ඒ සිහිය ඒ ආස්වාසෙහි පැවැත්වීම ප්‍රස්වාසෙහි පැවැත්වීම කියන එක ලේස දෙයක් නෙවෙයි. ලේස දෙයක් නෙවෙයි කියන්නේ සිත මේ සිහියට අනුගතව පැවැත්වීමේ කියන එක අමාරු බැරි. සිතට පුරුදුයි එහෙමේ පැන යන බව. වනාන වේලාවේ දිව්වා කුහි කුහි පැන පැන යනවාද සිතේ කියන එකේ වනාහන පින්නුතුන් පවා ගන්නවනේ. භාවනාවකට වාඩි වුණාම සිත මොන මොන තැන්වල ගමන් කරනවාද කියලා ඒ භාවනාව කරන්නට උත්සාහ කරන පින්නුතුන් දන්නවනේ. ඒ විදිහේ සිත එනේ අත දුව පැන යනවා. එහෙම සිත මේ අරමුණෙහි නවත්තන්න. ඒ නැවැත්වීම පිළිබඳව එනවනේ ගාථාවක් අත්දලා තියෙන විසුද්ධි මාර්ගයේ ඉන්නේ විසුද්ධි මාර්ගයේ එනවා යථා ධම්මේ නිබම් තෙය්‍ය වච්ඡන් ධම්මං අරෝයිද බන්ධේ ඒවං සකං චිත්තං සතිආරම්මනේ දල්හ යථා ධම්මේ නිබම් තෙය්‍ය වච්ඡන් ධම්මං අරෝයිද කැලෑවේ සිටින කුළු ගොනෙක් කුළු වස්සේ අල්ලාගෙන මිනිසෙක් ඒ වස්තාව කරත්තයකට බැඳීමට අපි කියමු රේෂ් කරත්තයකට ඒ කියන්නේ. බඳින්නට පුරුදු කරන්නට ඕනේ. පුහුණු කරන්නට ඕනේ. දිනාප හැටියේම කරත්තයට බැඳ හැකිද? එහෙම බැඳුවොත් ඒ මනුස්සයා ඒ කරත්තේ නැගින්නට වෙන්නේ ප්‍රාණය පිළිබඳ තමන්ගේ ජීවිතය පිළිබඳ අපේක්ෂා අත්හැරලා. එහෙම කරන්නට බෑ. ඒ වගේ අවස්ථාවේදී ඒ ඌව ඊට පුරුදු කරන්නට ඕනේ. ඒ පුරුදු කිරීම කරන තැනත්තා පළමුවෙන්ම කරන්නේ කුමක්ද? අල්ලගෙන ඇවිත් යම්කිසි දැඹක කණුවක දැඹ තබන එක. එමෙල දැන් අතුන් පවා අල්ලලා ඉලා කරගන්නේ ඉස්සෙලා අල්ලලා බඳුනන දෙයයි. ඉතින් ඒ හිලා කිරීමේ පිළිවෙත ඒ අය දන්නවා. දැන් මෙතන මේ කාරණේ විතරක් ගන්නවා. යථා සම්මේ නිබන්ධිය වච්ඡන් ධම්මං නරෝයි. එහෙම ඒ වස්සෙකු හීලා කර ගැනීමට බලාපොරොත්තු වෙන මිනිසයා ඒ වස්සාව යම්සේ කැඹට කැඹට කියන්නේ කණුවක දැඩිසේ අල්ලා බඳින්නේ. අල්ලලා බඳින්න. හැටින් හැට යන්න බැරි වෙන්නේ නෙවෙයි අල්ලලා බඳිනවා. මේ දැන්දම මේ මේ කඹය දිග දිගෙන නිසා වස්සාගේ කුණු කමක් නිසා එහාට පනිනවා මෙහාට පනිනවා මේ බැඳ කනුව වටේ දුවනවා එහි ඒ කමේ මෙතෙනවා ඔය විදිහට එහෙම කොයිතරම් දඟලලා දඟලලා හරි යම් කිසි අවස්ථාවකදී වස්දාට මේ දැඟලුවා ඇති වෙන විට ඒ තැබ ළඟම ලගිනවා අන්න ඒ වගේ සිතයි භාවනා අරමුණ දැන් මෙතන ගත්තේ ආස්වාස ප්‍රස්වාස ඒ භාවනා අරමුණෙහි බඳින්නට ඕන මේ සිත නැමැති කුළු ගොනාව. සිත කුළු ගොනේ. ඒ සිත නැමැති කුළු ගොනා භාවනා රම්මණය නැමැති මේ කැමේ බඳින්නට තිබෙන්නේ කන්වෙහි බඳින්නට තිබෙන්නේ. ගොනාව බඳින කනුව තමයි අරමුණ. කුමකින්ද බඳින්නේ? ඒ බැඳීමට යොදා ගන්නා යොත කඹය මේ ලණුව තමයි සිහිය. සිහියෙන් අල්ලලා ගන්න. ඉන් කියන්නේ සිහිය මෙහිම රඳවනවා මිසක මෙයින් පිට පණින්නට දෙන්නේ නැහැ. ඒ ඒ වගේම තමයි මේ පිට පණින බව සිහියෙන් නෙවෙයි කෙරෙන්නේ. සිහියට ප්‍රතිවිරුද්ධ වෙන සිද්ධි ප්‍රතිපත්තියක්. පිට පණින බව කියන්නේ සිදුවක්. ඒ නිසා දැන් Taman යන මාර්ගයක් තිබෙනවා නම් ඒ මාර්ගයෙන් පිටපරින්නේ සිහිය නැති වූ අවස්ථාව. මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා වශයෙන් දැක්වූ මා ඒ පිටපරින්නේ සිහිය නැති වූ අවස්ථාව. මේ සිහිය නැති වූ අවස්ථාව සිහිය නැති කරගත්ත තැනත්තාට පෙනෙන්නේ නැහැ Taman සිහිය නැතිවයි ඉන්නේ. Taman සිහිය නැතිව ඉන්නවයි කියලා ඔහුට පෙනෙන්නේ නැහැ. ඔව් තමා ගැනම හිතා ගන්නට පුළුවන් Taman තරම් සිහිය ඇති නුවණ ඇති තවත් අය නැහැ කියලා. එහෙමත් හිතෙන්නට. ඒ සිහියේ සිහිය නැති බව දැනෙන්න සිහියම පුරුදු කරපු කෙනෙකුට වෙනවා. අන්තයට ඒක තේරුම් ගන්නට අමාරුනේ. මේ විදිහට පුරුදු කරලා ඒ සිහියෙන් මේ අරමුණෙහි රැඳවීම සිදු කොට අරමුණෙහි අරමුණෙන් පිට යන්නට ඉඩ නොහැර. එහිම නැවත නැවත නැවත නැවත පැවැත්වුවොත් මොකද වන්නේ? ඒ නිසා ඇති වෙනවා නැවත නැවත මෙහිම සිත පවත්වන විට සිතේ ඇති වෙනවා ඒ මේ අප විසිර යන බවට ප්‍රතිවිරුද්ධ ස්වභාවය වන සමාධියයි කියන ඊකාරය. ඒ ඒකාග්‍රතාව දක්වන්නට පුළුවන් හරියට යම් කිසිවක තිබෙන තා කුඩා වේග වූවන් තිබෙන නියම ආකාරය දැක ගන්නට උපකාර වෙන ආලෝකයක් ඒ ස්ථානයට එල්ල කළා. ඒකාග්‍රතාවයේ තිබෙන විබඳු බව. මේ ධර්ම සමූහයම පිටු කරන පිටු කරන පිටු කරනවා කියන්නේ එක්තෙන් කරන ස්වභාවය. ඒක තමයි ඒකාග්‍රතාවය. ඒ ස්වභාවය ඇති වුණාම සිහියද ඒ එක අර ඒ ධර්ම සමුදායේ එක ධර්මයක් තමයි සිහිය. ඒ සමුදායේ තවත් ධර්මයක් තමයි නුවණ ප්‍රඥාව. මේ ප්‍රඥාවයි සිහියයි කියන මේවා ඒ අරමුණෙහි නැවත නැවත නැවත නැවත යෙදවීම. ඒක තමයි අනුපස්සනා කියන්නේ. අනු කියන්නේ එතන අනු කියන්නේ නැවත නැවත. කායේ කායානුපස්ස කියන එකේ තියෙනවා නැවත නැවත කියන එක. එහෙම නැත්නම් එකවරක් බලලා පැත්තකට වෙන්නේ ඒක නෙවෙයි. එකවරක් ගමක් පිළිබඳව හිතුවා ඉතින් ඉවරයි. ඒක නෙවෙයි. නැවත නැවත බැදී. නැවත නැවත ඒ නැවත නැවත බලන විට මේ ධර්මය පිළිබඳව Tamanට මේ ඉස්සෙල්ලා ඉස්සර මේ විදිහේ බලන්නට කලින් ඒ ධර්මයන් වෙනුණු ආකාරයට වඩා වෙනස් විදිහකට පෙනෙන්නට පටන් ගන්නවා. මේ නැවත නැවත දැලීදී වෙන විදිහකට පෙනෙන්නේ. වෙන විදිහකට ඒ කියන්නේ Taman මීට කලින් හිතපු නැති විදිහට. ඒ ධර්ම පෙනෙන්නට පටන් ඒ නිසා අපට උගන්වනවා දැන් මේ දිනවලින් ධම්මදී ඒ පිම්බීම හැකිලිම කියලා භාවනාවක් තිබෙනවා. ඒ වගේම ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාසෙහි සිත පිහිටුවා කරන භාවනාවක් තිබෙනවා. ඒවා මූල කර්මස්ථාන හැටියටයි මේ බුද්ධාගමේ උගන්වන්නේ. ප්‍රධාන වශයෙන් උගන්වන්නේ ඒවා මූල කර්මස්ථාන. පළමුවෙන්ම භාවනාවට බැසීම වශයෙන් මේ භාවනාවට මේ භාවනාවේ පටන් ගැනීමක් වශයෙන් ඒ එකම නෙවෙයි ඊට පස්සේ Tamante විමුක්තිය කරා යෑමට උපකාර වන්නේ ඒ එකම අරමුණ නෙවෙයි. නමුත් ඒ එකම අරමුණ මුළු භාවනා කර්මයේ දිගේම යනවා. ඉන්සාන් දැන් අරහත්වේ කිසි තැනක කුරු ගන්වා දේශනා කළයි කියන්නේ සතිපට්ඨාන. සතිපට්ඨාන සූත්‍රයයි එන මේ ආනාපාන සතිය. ආනාපාන සතියම අරහත්ත්වයේ දක්වාම ගෙන යන්න හැකි භාවනා කරන. ඒ මොකද ඒ ආනාපානය වදන තැනත්තා ආස්වාස ප්‍රස්වාසය කියන මේ රූප ධර්මය පිළිබඳව සිත යොමු කොට එහි වූ එහි වූ ආකාරය නැත්නම් එය හරි හැටියට නුවණින් දැනගෙන ඒ වඩනකොට නැවත Tamanට ඉදිරිපත් කරන ඉදිරිපත් කරන මේන් පිටත්තර අරමුණු තිබෙනවා. ඒ මේන් පිටත්තර අරමුණුයි කියවේ මේ ස්කන්ධ පංචකයටම ඇතුළත්. ස්කන්ධ පංචකයෙන් පරිබාහිර එකක් නෙවෙයි. ස්කන්ධ පංචකයේ දැන් අපසලකතොත් එහෙම භාවනා කරමින් සිටින කෙනෙකුට ශරීරයේ යම් කිසි තැනක තද බවක් දැනේ නම් ඒ තද බව මීට කලින් Tamanට ප්‍රත්‍යක්ෂ උනේ නැtei කියලා සලක මේ තද භවය කියන්නේ කුමක් මේ ශරීරයේම පවත්නා එක්තරා රූප ධර්මයක් අනිකක් නෙවේ තදේ කියන්නේ තද්ද ලක්ෂණ කුමක් පඨවි ධාතු පඨවි එහෙම නැත්නම් යම් කිසි තැනක සීතලක් හෝ උෂ්ණයක් වගේ දැනෙනවා නම් ඒ කුමක් ඒක ආපෝ ධාතු ආපෝ ධාතු එතකොට මේ ආපෝ ධාතුව Taman බලන්නේ මේ සීතල හෝ උෂ්ණය. හැටියට කියන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව. ඒ වගේම Taman සමහර විටක දහාවිය වැగిරෙනවා. නේ? දහාවිය වැగిරෙනවා නිකන් මේ ඒ ජල ස්වභාවය Tamanට හොඳට දැනෙන. එහෙම අවස්ථා වෙන විට ඒ පිරෙන්නේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව. පිම්බීම හැකිරීමයි කියන එකම වායෝ ධාතුව. ඒ ශරීරයෙන් පිටත් වෙන මේ ශරීරෙ හිම තිබෙන දේවල්. මේ ස්කන්ධ පංචකයේම අය රූපකයට ඇතුළත් දේ. ඒවා වෙන්කොට දැන ගැනීම කළ හැකිවන්නේ භාවනාවේ යෙදෙන නිසා ඒ භාවනාවේ යෙදුනේ සිහියෙන් තොරව නෙවෙයි සිහියෙන් යුතුව. ඒකට ඒ සිහියයි ඒකම ඇතිවන්නා වූ සමාධියයි ඒ සිහිය සමාධිය කියන මේ දෙක ඇති කල්හි උපදනා වූ නුවණයි. ඒ නිසා සීලය කුමක් සඳහාද කියලා ඇසුවොත් සීලය පිළිබඳව කරුණු දක්වන තැනදී අපි ඉගෙන ගන්න විදීම කරුණු අට අඛණ්ඩ චිත්තස බල කම්මාස බුජිස්ස විඤ්ඤුක්ක සත්‍ය අපරාමත්ත සමාධි සංගප්ත සමාධි සංගප්තනිකේ කියන්නේ සමාධිය පිණිස පවත්නා ඒකට සීලය සමාධිය පිණිසයි සමාධිය කුමක් සඳහාද උදාහරණයක් ගන්නන්නේ සමාධිය ප්‍රඥාව පිණිසයි. ඒ මොකද සමාහිතෝ යථා භූතං පජාන. හිත එකඟ වූ එකඟ වූ සිත් ඇති තැනැත්තේ මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඇති සැටිය දැනගන්න. දැනගන්න. අනේ ඒ නිසා ඒකට සීලයයි සමාධියයි ප්‍රඥාවයි කියන මේ ත්‍රිවිධ ශික්ෂාව නිසා අන් කිසිවක් නෙවෙයි අපට දිනු කරන්නට කියන්නේ වඩන්නට පිළි. ඒ තුනම වැඩිම සඳහා සිහිය තමයි මුඛ්‍ය ධර්මය ප්‍රධාන ධර්මය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කියන මේ ධර්මය ඒකායන මාර්ගයේ වශයෙන් දේශනා කරනවා. ඊට වඩා කතා කරමු.